එදිනෙදා කටයුතු කරනකොට අපි දන්නවා මේක මේක මේක ශබ්ද අපි දන්නවා මේක පේනකොටම අපි දෙයක් මාන කරනකොට මේක අන්නාසි. මනෝවිඤ්ඤාණයෙන් එනවා. දැනුම නැති වෙන්නේ රහතන් වහන්සේගේ ස්වභාවයත් ඒකමයි. සාමාන්‍ය පේන දෙත් පේනවා. ඇහෙන දෙත් ඇහෙනවා. අන්ධ වෙලා නැහැ, බීරි වෙලා නැහැ. දන්නවා මේ බිත්තිය කියලා. දන්නවා මේ කපුටෙක් කෑ ගහනවා කියලා. හැබැයි දැනුමක් තියෙනවා. මේ සේරම ආයතන ටික වැඩ කරන සිස්ටම් එක ඔක්කොම දන්නවා. මෙන්න මේ දන්නවා. දැන් මේ වැඩ කරන සිස්ටම් එක අවබෝධ වෙනවා කියන්නේ. ඔන්න ඔය අවබෝධය තමයි සංකිතේ නිබ්බිදාය කිව්වේ. නිවන කියන්නේ මේ අවබෝධය තුළින් මතුවෙන මිදීමක්. සංකිට්ඨේන නිබ්බිදාය. එතකොට නිවීමක් ගින්නක් නැතිවීමක් තමයි ගින්නක් තමයි නිවෙන්නේ. ගින්න තමයි දෙයක් කියලා ගත්තේ. දෙයක් කියලා ගන්න එක නැතිවීමයි නිවන් දකිනවා කියන්නේ. ඒක මේක මහා නුවණකට යහසු වෙන්නේ. මේක එතකොට මේ දැන් යෝගාවචර භූමියේ අපි සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවත් ගහිටවලා කසාවත දරන්නේ පැවිදි ප්‍රෝජාවට ඉන්නේ ඔය බික්කු කියන ස්වභාවයේ ඔය සදාම භික්ෂුවක් වෙන්නේ මෙන්න මේ දැකලා මෙන්න මේ ආරෝපණයට නොවි අර බික්කු කෙලස් ෂේ කරන මග ඉන්නවා. කෙලස් කියන්නේ ඇලෙන ගැටෙන රාගදේශ. ඇලෙන ගැටෙන ස්වභාවයෙන් මිදෙන එක. ඇලෙන ගැටෙන ස්වභාවයෙන් මිදෙන එක තමයි අකෝපචේතෝ විමුක්තිය. කම්පණය වෙන්නේ නැහැ. තව පැත්තකින් රාගදේශ මොහ ෂේ වෙනවා කියන්නේ ඒකමයි. තණ්හාව ෂේ වෙනවා කියන්නේ ඒකමයි. හැබැයි මේක නැති වෙන්නේ අර අවිද්‍යාව දුර වෙන්නේ. ඒ කියන්නේ දෙයක් නැති බවයි දෙයක් නැති බවයි මෙතන දකින්නේ මේක නුවණින් හසු වෙන්නේ ධම්මචක්කුසේ කිව්වේ ඒකයි මේක ධම්ම ධම්ම කියන්නේ දෙයක් නැති බව ඒක ධම්ම ඇසින් බලනවා කියන්නේ ඒකයි ධර්මයේ දකින්න ඇස ඒකයි අන ධම්මචක්කුසේ ධර්මයේ දකින්න ඇස දෙයක් නැති බව තොර විඳවන්න දෙයක් නැහැ දුක් විඳින්න දෙයක් නැහැ තියෙන දෙයක් නැහැනේ දැන් යෝගාවචරයේගේ එතකොට සිව්පසේ තියෙනවා දැන් එයාට ගිහි ගිහි කෙනාගේ භූමිකාවේ නැහැ. යෝගාවචර භූමිකාවේ සිව්පසේ තියෙනවා. යාපනය තියෙනවා. ශරීර කුඩුව නඩත්තු වෙනවා. දැන් පැවිදි ප්‍රෝජාව තුල පහසුවක් තියෙනවා. සුඛා පටිපදා කිප්පා විඥා. සුඛා පටිපදාව සුඛයි කියන්නේ ගිහියා දුක් විඳින්න ඕනේ, මුදල් උපයන්න ඕනේ. ගිහියට ගොඩක් කටයුතු වෙනවා මේ යාපනය සඳහා. හැබැයි පැවිද්දට සුඛාපටිපදා ගිහියට තියෙන්නේ දුක්ඛාපටිපදා. ගිහිය දුක් විඳිනවා. ගිහියට දුක්ඛාපටිපදා. හැබැයි පැවිද්දට තියෙන්නේ සුඛාපටිපදා. හැබැයි ගිහියටත් තියෙනවා කිප්පා අභිඥා. ගිහියටත් තියෙනවා දුක්ඛාපටිපදා කිප්පා අභිඥා හැබැයි. දුක්ඛාපටිපදා ගන්ධාභිඥා දෙකම තියෙනවා. හැබැයි පැවිද්දටත් ওই දෙකම තියෙනවා. සුඛාපටිපදා හැබැයි ওই පටිපදා සුඛ සහිතයි කියන්නේ හේතුව තමයි සිව්පසේ තියෙන එක. සිව්පසේ තියෙනවා. ඉන්න තනක් තියෙනවා. කුසට ආහාරය තියෙනවා. එතකොට සේනාසන, එතකොට චීවර, පිණ්ඩපාත, ගිලනපත්. එතකොට සිව්පසේ. එතකොට ගිහියට එතකොට ඇත්තටම තියෙන්නේ මේ සිත දකින්න විතරයි. දැන් පැවිද්දට ඒ සේරම වෙනුවෙන් කටයුතු කරන්න. ඒකයි දුක්ඛයි කියන්නේ. පැවිද්ද දුක්ඛයි. මේ මේ ගිහිය දුක්ඛයි. ගිහිසිත. ඒතර පැවිදි කෙනාට සුඛාපටිපදා කොහොමත් සහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඕකයි. ඒතර ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සංවරය තියනවා කියන්නේ ඉතින් මේ මේ දැන් මොන හරි හිතට ආව සංවරයෙන් ඉන්න එක. ඒ වගේ දුවන්නේ නැතුව ඉන්නවා. අයි ඒකේ. දැන් අර පුරුද්දට එනවා. පුරුද්දට අර ගිහි ගිහි ජීවිතය තුළ හිටපු කෙනෙක් පැවිදි වෙනකොට ඒ පුරුද්දට එනවා. අන්න සංවරය කරනවා කියන්නේ මේක මෙනෙහි වෙනවා. සත්‍ය මෙනෙහි වෙනවා. මේ වෙනකොට සංවර වෙනවා. එතකොට ඒ තුල මොකද වෙන්නේ? ඇත්තටම අර නිවන් මගට උපනිෂ්ඨය වෙනවා. සිත බැස ගන්නෑ කිසිම දෙයකට. ඔය සිත බැස ගන්න නැතිව ඉන්න එක. සිතුවිලි ඔස්සේ දුවන්නේ නැති එක. සිතුවිලි වල සත්‍ය දකින්න එක. ඒතර ගින්නක් නිවන එක තමයි පැවිද්දගේ කටයුතු. හැබැයි මේක මොකක්වත් කරන දෙයක් නෙමෙයි. ඇත්තටම නොකරන දෙයක් තියෙනවා. පැවිද්දාගේ සිතට එන දේ නොකරන එකක් තියෙන්නේ. ගිහියාගේ සිතට එන දේ කරන එකක් තියෙන්නේ. පැවිද්දාගේ තියෙන්න ඕනේ ඒ කියන්නේ පැවිදි ප්‍රෝජාව තුළ ඒ කියන්නේ යෝගාචර භූමියේ සිතේ වහලෙක් වෙන්න බෑ. එහෙනම් සිතුවිලි වල සත්‍ය දකින්න එක වෙන්න ඕනේ. එහෙනම් ඒකමයි ස්කන්ධයේ උදේවය දකින්නවා කියන්නේ. ඒකමයි ස්කන්ධය කියන්නේ දෙයක් කියලා ගන්න ස්කන්ධේ වේදනා සංඥා සංකාර. දෙයක් කියලා ගන්නෙ නැති කම්මයි ස්කන්ධයේ උදේව දකිනවා කියන්නේ. ඇති වෙන හැටි දැක්කොත් අන්න ඒකමයි ඒක මිදෙන්න හේතු වෙනවා. අත්ගාමි. අතහැරෙන හේතුව. සමුදය අත්ගාමි. ස්කන්ධයේ උදේව දකිනවා. ස්වාමීනි නිවන් දැකීම සඳහා කුමක් කළ යුතුද? ස්වාමීනි සෝතාපන්න වීම සඳහා කුමක් කළ යුතුද? ස්වාමීනි අනාගාමී වීම සඳහා කුමක් කළ යුතුද? ස්වාමීනි සකදාගාමී වීම සඳහා කුමක් කළ යුතුද? ස්වාමීනි අරහත්ත්වයේ සඳහා කුමක් කළ යුතුද? මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමයි කළ යුත්තේ. ඒ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි කළ යුත්තේ. වෙන දෙයක් නෑ නිවන් මාර්ගට. උපනිශ්‍රේ වෙන්නේ එකම දෙයයි. ඒ උපාදාන ස්කන්ධයෙන් මිදෙන සීලය, ඒ ස්කන්ධයේ උදේවැය දකින සීලය, ඒ ආර්යකාන්ත සීලය, එයයි සිතට එන අරමුණේ සත්‍ය දකින සීලය. ඉතින් මෙන්න මෙතනයි අපේ අපිට දැන් තියෙන දේ ලොකුම අභියෝගය තියෙන්නේ වික්ෂුන් වහන්සේ නමක් විදිහට අර ගිහි ජීවිතය තුළ දීර්ඝ කාලයක් හිටියා මොකද වෙන්නේ? ඒ ස්වභාවය අවබෝධය දැන් ධර්මය අවබෝධ වුණොත් තැම්පත් වෙනවා. ධර්මය අවබෝධ වුණාට මේක තේරෙනවා. එතකොට එයා ගිහි ජීවිතේක අඳුන ගන්නවා. නුවණින් දකිනවා. අන ආදීනව දකිනවා. මේ අරමුණ දකිනවා. ආදීනව කියන්නේ මේ අරමුණ දකිනවා. අරමුණට රැවටෙන්නේ අන්න ආස්වාදය කියන්නේ අරමුණ ඇත්ත කරගත්තොත් ඒකේ තුල පිච්චෙනවා ආදීනව දකින්නවා ඒක ඇත්ත කරගන්නේ. අනේම උනොත් නිස්සාරණයට යනවා. අතහැරෙනවා. අරමුණ අතහැරෙනවා. මේ මේක තමයි ආස්වාද ආදීනව නිස්සාරණ කියන්නේ. අරමුණේ තමයි මේක තියෙන්නේ. ඒකමයි සමුදයන්ට අත්ගමයන්ට. සමුදය කියන්නේ දෙයක් කරගන්නවා. දෙයක් කරගා ඉති රූපං ඉති රූපං සමුදයන්ත කියන්නේ අත්ගමයන්ට කියන්නේ දෙයක් මේක ආස්වාදාදීන දකින්නකොට දෙයක් කරගන්නේ අන්න අත්ගමේ සිද්ධ වෙනවා. සමුදයන්ත අත්ගමන්ත ආස්වාදයන්ත ආදීනන්ත නිස්සාරණන්ත කියන්නේ ඔන්න ඔකයි. ඒතර එතනයි භික්ෂුවක් ඉන්නේ. එතනයි පැවිදි ප්‍රයෝජනව තියෙන්නේ. ඒතර අපිට දැන් ගොඩක් වෙලාවට අපි මේක කමටහනක් විදිහට මේ මේක දකින්න සිත් එක වෙන් කළා කියනකොට අපි දැනගෙන ඉන්න ඕනේ ඇයි එහෙම කරන්නේ කියලා. ඒතකොට ඇයි අපි සක්මන්ට හිත යොමු කරන්නේ? ඇයි අපි මේ මේ සිතට මේ වහල් නොවි ඉන්න එක නේද මේ කරන්නේ. අපි ඒක නේද මේ පුරුදු කරන්නේ. ඒක පුරුදු කරොත් පුදුමාකාර නිවීමක් සිද්ධ වෙනවා. ඇත්තටම නිවන් දකිනවා. ඇත්තටම නිවන් මඟ එතනයි තියෙන්නේ. හැබැයි අපිට දැන් හුදකලාව ඉන්න කිව්වොත් අපි භික්ෂුන් වහන්සේ නමකට ඒක බොහොම අමාරුයි. අපි දැකලා තියෙනවා ඒක. අපි දැකලා තියෙනවා ගොඩක් වෙලා ආරාණ සේනාසන වල පවා කුටිය එක ළඟ ළඟ හදාගෙන එකට ඉන්න එක කේත් කරන්න යනවා. නමුත් සමහර වික්ෂුන් වහන්සේලා අපි දැකලා තියෙනවා ඈතම කුටි වලට යනවා. ගිහිර උදකලා වාසය කරනවා. හැබැයි ඒ අයගේ තමයි අධ්‍යාත්මික දියුණුව සිද්ධ වෙන්නේ. ඒකට හේතුව ඈත ඉන්න එක හින්දාම නෙමෙයි. එයා පුරුදු කරන්න යන්නේ එයාට අවබෝධයක් තියෙනවා මේකයි කියලා. ඒක ඒකට උපනිෂ්ඨය වෙනවා. ඈත කුටියේ ඉඳීම මේකට හේතුව නෙමෙයි. ඒක කොතනද කුටියේ තියෙන කියලා අදාළක් නැහැ. මෙතන අපි ඒක නිසා මෙතන දකින්න ඕනේ අධ්‍යාත්මිකවයි මේ දේ තියෙන්නේ. හැබැයි ඒකට පහසුවක් වෙනවා. අරක හොඳින් අඳුනනවා නම් මෙතන තියෙන්නේ එකලා වාසයක්, උත්තරීතර උදකලාවක්. එහෙනම් මේක අධ්‍යාත්මිකවයි තියෙන්නේ. මේක එන අරමුණු මේ ඇත්තටම අපිට භික්ෂුන් වහන්සේ නමකට හැමතිස්සම පිරිසත් එක්ක ඉන්න ඕන නම් ඒක ගිහි කතාවක්. ඒ ගිහියන්ගේ ස්වභාවයක්. එතන තියෙන්නේ මේ අරමුණු දෙයක් කරගන්න එකයි. හැබැයි පිරිසත් එක්ක ඉන්න එක රහතන් වහන්සේගේ ස්වභාවය නොවන බව ජබ්බිසෝදන සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරනවා. පිරිසත් එක්ක ඉන්න එක නෙමෙයි භික්ෂුවගේ ස්වභාවය. භික්ෂුවගේ ස්වභාවය උදකලාව ඉන්න එකයි. එතකොට මේක හැම පැත්තෙම වැටෙන්න ඕනි කාරණාවක්. එතකොට හුදකලා වාසී භික්ෂුවට අද හුරු නැහැ. අද ගොඩක් භික්ෂුන් වහන්සේලාට මේ මේ ගැටලුව තියෙනවා. හුදකලා වාසයේ හුරු නැහැ. ඒක නිසා හැමතිස්සෙම අර සිතේ ස්වභාවය තමයි එල්ලෙන තනක් හොයනවා. එක්ක යන්න ඕනේ හවසට අර අනිත් අසපුවට. යන්න ඕනේ අර අනිත් කුටියට. උන්වහන්සේත් එක්ක පොඩ්ඩක් කතා කරනවා. ඔය හැමතිස්සෙම හිතේ ස්වභාවය තමයි එල්ලෙන තනක් හොයනවා. එක්ක යන්න ඕනේ පූජාවට. එක්ක යන්න ඕනේ අරකට. දැන් මෙතන හිත හිත නිවන් දකින්නේ චිත්ත අභ්‍යන්තරයෙන් සිත මිදෙන්නේ සිත නිවෙන්නේ එන නිවෙනවා නම් ඇත්තටම වෙන්නේ මෙන්න මේකයි. අපි හිතමු වික්ෂුණාංශේ නමක් මේ පැවිදි ප්‍රෝජ්‍යාව තුළ නිවනට අනුගත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යමෙක් හුදකලා වාසය කරොත් එයා මුකුත් නොකලත් නිවන් දකිනවා. ඒකට හේතුව තමයි નિરાයාසයෙන්ම අභ්‍යන්තරයේ සිතට එන අරමුණු නිවෙන්න ගන්නවා. දිවට වැඩක් නැහැ. දිවීම නවතිනවා ටික ටික. ටිකක් දවස් යනවා ටිකක් දවස් යනකොට දුවනවා. දවස් දෙකක් යනකොට දුවනවා. හැබැයි තවත් දවස් දෙකක් යනකොට ඒ දුවන එක අඩු වෙනවා Tamanටම දැනෙනවා. ඒකට හේතුව කියන කෙනෙක් නැහැ. අර කලින් වගේ විසිරෙන්නේ ගැට ගැහෙනවා අඩුයි. මුලින් මුලින් තේනවා විසිරෙන එක. හැබැයි ඒක එයාට දවසක් යනකොට දෙකක් යනවා අපි දැකලා තියෙනවා ආරාණවල ඉන්න වික්ෂුණාසලයි. මේක ටික දවසක් යනකොට තමයි ඒක වෙන්නේ. දැන් අපි ගොඩක් රට ඈත කුටියේ ඉන්නේ. එතකොට අපි ඉන්නේ හොදකලා. ඒතර අපි එනවා වික්ෂණ වහන්සේලා සමහරලාට මේකට මේ නිවන් මාර්ගට උපනිෂ්ඨේව යෝගාවචර භූමියට කටයුතු කිරීමේ අදහසින්ම ඉන්ද්‍රිය සංවරයටම එනවා. ආවට ඔන්න මුලින් ඔන්න ඉන්න බෑ. උදේවරුේ ගත කරන්නේ එක්ක වම දිනවා එක්ක මොකක් හරි දෙයක් කරන්න යනවා. ඊට පස්සේ බලනකොට ඒ භාවනා කරන්න ඕනි කියලා හිතනවා ඊට පස්සේ බලනකොට සක්මන් කරන්න ඕනි කියලා හිතනවා මේ හැමතැනම බලනකොට දෙයක් කරගෙන තමයි දඟලන්නේ අපි දැන් නිහඬව බලාගෙන ඉන්නේ මේ දිහා අපිට 100ට මේක අසු වෙනවා මොකද අපිත් එතන වැඩ ඉන්නේ අපි බොහොම tempත් උද්දේ ඉඳන් හවස වෙනකම් සමහරට එකම ඉරියව්වෙන් ඉන්නවා නමුත් ඒක කරන්න බෑ ලේසියෙන් ඒකට හේතුව මේ ගොඩක් වෙලාවට එන භික්ෂුණාංශයේ හිත දුවනවා ඒක නිසා යා කරන්නේ එක්කම දෙනවා එක්ක මොකක් හරි කරනවා. එක්ක සක්මක් කරනවා. එක්ක පරයන්කේ මොකක් හරි දෙයක් කර කරම තමයි ඉන්නේ. ඊට පස්සේ කරන දෙයක් තමයි අපෙනුත් අහන්නේ. ඔබ වහන්සේ ඔය පරයන්කේම පැය ගණන් ඉන්නේ කොහොමද ඔච්චර හොඳට ඔක සමාධියකද ඉන්නේ? ඕක තමයි අහන්නේ. ඒ සමාධියක් දෙයක් කරගෙන කියලා එතකොට අපිට තේරෙනවා. දැන් මේ සමාධියක් දෙයක් කරගෙන සමාධියටලා ඉන්න හදනවා. හැබැයි මෙතන ඇත්තටම දෙයක් නැහැ. මේකයි දකින්න තියෙන්නේ. ඔබ වහන්සේ දැන් අපි කොහොමද කියන්නේ ඔබ වහන්සේට මෙතන දෙයක් නැහැ. ඔබ වහන්සේ දෙයක් කරගෙනයි ඉන්නේ කියලා කිව්වොත් ගැටෙන්නේනවා. කියන්නත් බෑ. හැබැයි ඕක තමයි ධර්මයේ තුර තියෙන්නේ. මේ මෙන්න මෙතන පුරුදු කරොත් වෙන්නේ මේ චිත්ත දමනේ සතිත්ත පරියෝ දපණන් සිද්ධ වෙනවා. හැබැයි මේ කුසලස්ස උපසම්පදාව තියෙනවා. මේ සිහියයි නුවණයි තමයි මෙතනට දෙන්නේ මාර්ගයට. හැබැයි මේ තුල තමයි සියල්ල නිෂ්ක්‍රීය වෙනවා. නිවන් දකිනවා. රාග දේශ මොහ කෙලෙස් වලට කිසිම ඉඩක් හම්බ වෙන්නේ නැහැ. මුලින් මුලින් එනවා අර දිය බුබුලු එනවා වගේ එනවා. වේදනා සංඥා එනවා. වේදනා බුබුලංච. එනවා බුබුලු ගග මොන වේදනාවක්. මේ එනවා. මේ මනෝ මනෝද්වාරය ඔස්සේ එනවා. ආරම්මණ එනවා. මේ දකින්න එකත් වේදනාවක් වෙලා එන්නේ. වර්ණේ පව ඇඩතලේ පව විඳීමක් නම් දැනීමක්. විඳීමක් කියන්නේ වේදනා සංඥා. වේදනාවක් කියන්නේ ආලෝක කරතලයක් ඒකට සංඥාවක්. ආ මේ බිත්තියක් නේ. ආ මේ පොතක් නේ. ආ මේ දරුවෙක් නේ. ආ මේ බලන්නකො මේ සද්දයක් එනවනේ. බලන්නකො මෙතන වලුරිත් නේ. මොකක් හරි කියන බලන්නකො අර වඳුරනේ. වඳුරු ඉතින් වඳුරු මොකද්ද අපිට වඳුරු ප්‍රශ්නත් නැහැ වලුරු ප්‍රශ්නත් නැහැ. ඔය එකක්වත් ප්‍රශ්න නෙමෙයි. අපිට හුලඟක් හැමෝම කියන්නේ ඒකච්චර දෙයක් නෙමෙයි. අපිට මොකක්වත් අදාළ නැහැ. උන්වහන්සේ හිටියත් අපිට ඒක අදාළ නැහැ. ඇයි අපිට අපිත් නැතිකොට. මෙතන සංඥාව දෙයක් වෙන්නේ අපිට. අபிසංකරණයක් අපි ගාව නැහැ. ඒතර අපිට දෙයක් නැහැ. දැන් මේ මේවා එතකොට උන්වහන්සේට අපිට කියන්නත් බෑ. ඇයි මේක මාර්ගය තුල ලොකු දියුණුවක් කියන්නේ ඕකයි. දියුණුවක් කියන්නේ දෙයක් නැතුව ඉන්න එකයි දියුණු කරන්න තියෙන්නේ. දෙයක් නැතුව ඉන්න එක දියුණු කරන්න නම් ඇත්තටම අපි අපි එකයි කිව්වේ අපි අපි එක අවස්ථාවක අපිට මතකයි අපි කිව්වා මේ හිරගෙදර කවුරුත් නැතුව කූඩුවකට දාලා කෙනෙක් ඉන්නවනම් ඒකට සුදුසු කෙනා අපි කියලා. රහතන් වහන්සේ. ඇයි රහතන් වහන්සේට ඒක තමයි ඒක තමයි ස්වභාවය. මුකුත් අවශ්‍ය නැහැ. මුකුත් අවශ්‍ය නැහැ. සාමාන්‍ය ජීවිතෙත් ඒ වගේම තමයි. දැක්කත් එකයි, තීතියත් එකයි, නැතත් එකයි, කෑවත් එකයි, නැතත් එකයි මොකක්වත් වැඩක් නැහැ. එතකොට හිරගෙදර දැම්මත් හරි සැපෙන් ඉන්නේ. හරි මහා සාන්තසුයි කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් ඔබ වහන්සේ දැන් මේ සිර කුටියේ මෙච්චර කාලයක් දැන් අපහසු වෙන්නේ අපු නෑ නෑ නෑ මේ මේක හොඳයි. එළියට දාන්න එපා ඕනේ මේක වෙන්න පුළුවන්. තව ටිකක් කම මේ මින්ද ඕම මුස්පටි ගියා. ඇයි? ඔබ වහන්සේට ගැටලුවක් නැද්ද? නෑ නෑ නෑ එළියට යන්න ඕනේ ඕනේ. එතකොට මේ ජේලර් මහත්තයාට ප්‍රශ්නයක් වෙනවා. මුන්වහන්සේ මා ආශ්චර්යයි. සාමාන්‍ය මේක ඇතුළේ ඉන්න කැමති නෑ කවුරු. මුන්වහන්සේ මේක ඇතුළේ ඉන්න කැමති නෑ. දැන් මොකද කරන්නේ? කවුද මෙයා හිරේ දැම්ම කියලා අහන්නේ එතන. මෙයා මේක දාන සුදුසුද? මෙයා මේක සැප විඳිනවා. අයියේ මොහුගේ සැප මෙතනයි. මොහු කැමති නෑ කිසි දෙයකට ඇලෙන්න. මොහු කැමති නෑ කිසි දෙයකට කැටෙන්න. ඒතර ජේන මහත්තයාට ප්‍රශ්නයක් වෙනවා. මෙයා හිරේ දැම්මේ. මෙයාගේ සැප තියෙන්නේ මෙතනනේ. මෙයාට සැප දුන්නේ කවුද? මේ මිනිස්සුන්ට නෑ මේ සැප. මේ සැබෑ සැප ලබන්න පුළුවන්. හිරගෙදර දැම්මත් මේ රහතන් වහන්සේ අහෝසුකම් කියලා කියනවා. ඒ කාන්තයි. ඒ සැබෑම ආරි භූමියයි. සාදු සාදු කියලා කියන්නේ එතන. බුද්ධම කතාවක්. ඒකම ඇති ඔබ වහන්සේට නිවන් දකින්න මේ ධර්ම දේශනාවම ඇති ඔබ වහන්සේට නිවනට සම්ශ්‍රේ වෙනවා. ජීවිත කාය එදිනෙදා කටයුතු කරනකොට අපි දන්නවා මේක. මේක මේක ශබ්දය අපි දන්නවා මේක පේනකොටම අපි දෙයක් මනක කනකොට මේක අන්නාසි. මනෝ විඥාණයෙන් එනවා. දැනුම නැති වෙන්නේ රහතන් වහන්සේගේ ස්වභාවයත් ඒකමයි. සාමාන්‍ය පේන දෙත් පේනවා. ඇහෙන දෙත් ඇහෙනවා. අන්ධ වෙලා නැහැ, බීරි වෙලා නැහැ. දන්නවා මේ බිත්තිය කියලා. දන්නවා මේ කපුටෙක් කෑ ගහනවා කියලා. හැබැයි දැනුමක් තියෙනවා. මේ සේරම ආයතන ටික වැඩ කරන සිස්ටම් එක ඔක්කොම දන්නවා. මෙන්න මේ දන්නවා දැන් මේ වැඩ කරන සිස්ටම් එක අවබෝධ වෙනවා කියන්නේ. ඔන්න ඔය අවබෝධය තමයි සංකිතේ නිබ්බිදාය කිව්වේ.